ඊළඟට දෙවැනි කාරණය මගේ ඔළුවට ආපේ හඳුනන්නේ දැන් ඔතන අර හිරියොතප්ප කියන එක සාමාන්‍යයෙන් ගත්තොත් අපි අර පශ්චාත්තාප වෙන ගතිය එක වගේම මේ සාමාන්‍යයෙන් බහුතරයක් සමාජයේ තියෙනවා. ඒ කියන්නේ බහුතරයක් සමාජය වැරදි කරන අය නෙමෙයි, හිරය නැහැ නෙමෙයිනේ. සුළු පිරිසක්නේ ඒ වගේ ඒ ඒ වයේත් අර නිතර නිතරම කිසිම මේ බයක් සැකක් මේ ලැජ්ජාවක් නැතුව දිගටම අපරාධ කරන කොටසක් ඉන්නවනේ වැරදි කරන. එතකොට ඒක සුළු පිරිසක් තමයි. එතකොට හාමුදුරනේ ඇතන් පුද්ගලයන්ට එතකොට එහෙම මේ කිසි සාමාන්‍යයෙන් ඇත්තෙම නැහැ එම ලැජ්ජාවක් පාපයට බියක් හරි ලැජ්ජාවක් හරි ඇත්තෙම නෑ නැවත නැවත. ඇතම් කෙනෙකුට අර නිඳලා හිටලා වැරද්දක් වෙන්න පුළුවන් මානසික තත්ත්වය හරි එයා මොකක් හරි පීඩාවකට පත්තල ඒක ප්‍රතිචාර දක්වලා හරි ඒ වගේ. එතකොට අපේ හැමදුරනේ දැන් එක සුළු පිරිසකට නේද හැමදුරනේ එතන ඕක එහෙම නැද්ද නැත්තම් ඕක එහෙම දැන් මෙතන අපි අදහස් මෙතන දැන් පාපය කියලා කිව්වහම දැන් මිනි මරණ එක හොරකම් කරන එක සත්තු මරණ එක කාමයේ වරදවා හැසිරෙන එක එතකොට අල්ලස් ගන්න එක ඒ වගේ ඒවා සමාජගත වෙන අනුන්ටත් හානි වෙන බරපතල පව්කම් බරපතල වැරදි හැබැයි අපි භාවනාවට යොමු වෙනකොට එච්චර ඒවා කෙරෙන්න ඕනේ නිකන් තමන් තමන්ට ප්‍රඥප්තිමය වශයෙන් දැන් බුදු දැන් අර කවුද අපේ මේ අර අවුරුදු 20000ක් මහානදම් පුරපු කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ ශාසනයේ අර තරුණ හාමුදුරුව දැන් උන්වහන්සේ කොලයක් කැඩුනා කියන එකත් එක්කලානේ අපාගත වෙන්නේ. ඒතකොට ඒ පසුතැවීම. ඒතකොට ඒ පසුතැවීම එන්නේ අර මිනිමල්ලා හොරකම් කරලා වගේ බය බරපතල කාරණයක් කරලා නෙමෙයි. මේ ශික්ෂා ගරුක බව. ඒ වගේම ක්ලේශයන්ගේ නපුර දකින බව නිවන් දකින්නට ඕනෑකම කැමැත්ත ධර්මය ගැන උනන්දුව පාරිශුද්ධිය පිරිසිදු බව අපේක්ෂා කරන බව මේවා හොඳ කරුණෝ හැබැයි මේ හොඳ කරුණු මුල් කරගෙන මේ මුල් මුල් කුසලය මුල් කොටගෙන පසුපසු අකුසල් සිත් ඇති වෙන්න පුළුවන් සති සම්පජාඤ්ඤයෙන් හරියට කලමනාකරණය කරගත්තේ නැත්තම්. ඉතින් ඒ නිසා අපිට අර මහා අපරාධ කරන අය සමාජයේ ඉන්න ටික දෙනෙක් තමයි. හැබැයි ඒ අයට විතරක් නෙමෙයි හිරියොත්ප්ප කියන එක අදාළ වෙන්නේ. අනිත් සියලුම දෙනාට තම තමන්ගේ මට්ටමේ ඒ කියන්නේ අපි හිතමුකෝ අපි අපරාධයක් කළේ නැහැ කියලා දැන් භාවනා කරන මට්ටමට අපි ආවන් පස්සේ සතෙක් මරන්න ඕනේ සතෙක් මරන්න හිතුණා ඒ සිතුවිල්ල ගැන අපි ලැජ්ජා වෙන්නට ඒ ඒ ඒ ලැජ්ජාව තිබුණොත් තමයි එහෙම හිතන ගතියට පෙළඹෙන්නේ නැති වෙන්නේ. එහෙම නැති වුණත් අපි සත්තු මරන්නේ හැබැයි අපේ මනසේ ද්වේෂය මේක නසන්න ඕන තලලා පොඩි කරලා වීසි කරන්න ඕන ආයෙ මට මෙහෙම කළොත් නම් මෙහෙම කරනවා නමුත් මං සෙල් රකින්න නිසා මට කරගන්න බෑ අන්න එහෙම පොඩි මේ දෙබිඩි ගතියකට අපි එනවා සීලය නිසා අපිට මේක කරන්නත් බෑ හැබැයි මනස ඇතුලේ කෝපය ආවේගය මතුවේ හැබැයි මේ ලැජ්ජා බය නැමැති ಗುಣධර්ම මතුවෙනකොට තමයි අපි තුල ඒ අර්බුදයෙන් අපිව නිදහස් වෙන්නේ ඉතින් ඒ නිසා සමාජමය වශයෙන් ප්‍රකට වෙන බරපතල පව්කම් අපරාධ කරන අයට පමණක් නෙමෙයි හිරියොත්ප්ප කියන එක අදාළ වෙන්නේ එහෙම කාටවත් හානියක් නොවන කොලයක් කඩනවා වගේ පුංචි අවතක් සම්බන්ධ වුණත් උනන්දු වෙන කෙනෙකුට ලැජ්ජා බය නැමැති ධර්මය අදාළයි ඊට පස්සේ එච්චරත් ඕන මානසික වශයෙන් දැන් අපි අර හිතුවේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව මොනවා හරි වැරදි අදහසක් ඇති වුණා කියලා. එතකොට කවුරුවත් දන්නේවත් නැහැ. හැබැයි එතනදී එහෙම ඇති වෙන්නේ ඇයි? එහෙම ඇති වුනේ මොකක් නිසාද? එතකොට මනස වික්ෂිප්ත බව. එතකොට ඇයි එහෙම වික්ෂිප්ත වෙන්නේ? ඇයි මගේ මනස ගැන මට අවදියෙන් ඉන්න බැරි? එතකොට එහෙම පුහුණු කරන්න කල යුතුයි. එහෙම පුහුණු නොකරනකොට ඒතනත්තාට ඒ ඇති වෙන මනෝභාවය කවුරුවත් දැක්කේ නැති වුණාට තමන්ගේ මනසේ ඇති වෙන මනෝභාවය පවා ඒතනත්තාට පාලනය කරගන්න උදව් වෙන්නේ මේ කියන ලැජ්ජාබය. එහෙම අපේ හඳුනන්නේ මට මොහොතකට අමතක වුණා අපි මේ චෛතසික ගැනනේ කතා කරන්නේ. කතා කරන්නේ. ඒක තමයි. ඒ කියන්නේ ඒ સંદર્ભය පොඩි වෙනසක් තියෙනවා. ඔබ වහන්සේ නිවැරදි. එතෙන්දී තුන්වෙනි මේක ඉන්දක පැත්ත කතා කරපු පැත්ත වැරදි නෑ ඒකත් අර සූත්‍ර විග්‍රහය අභිධර්ම විග්‍රහය වගේ වෙනසක් තමයි එතන තියෙන්නේ. දැන් අපි සමස්ත සමාජය ගැන කතා කරනකොට වැරදිකාරයෝ පව් කරන අය කියලා ගන්න අර සමාජයට පෙනෙන වැරදි කරන අය. හැබැයි අපි නිර්වාණගාමිනී මාර්ගයේදී වරද හැටියට දකින්නේ ඊට වඩා සූක්ෂම චෛතසික ධර්මයේ පවා චිත්තක්ෂණයේ ඇති වෙන දුබලකම පවා වරදක් හැටියට අපි හඳුනාගෙනයි කටයුතු කරන්නේ. එහෙම අපේ හඳුනන්නේ. ඒ කියන්නේ අපි ධර්මය ඉගෙන ගන්න එකෙත් වැදගත්කම එතන ලොකුවට තියෙනවා.